බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස කතා කරන්නේ ඉන්ද්‍රියන් ගැන ඉන්ද්‍රියන් වල සමභාවයක් නැති ඉන්ද්‍රියන් වල ක්‍රියාකාරීත්වයේ සමභාවයක් නැති බව අනිත්‍යයි ඒ ඉන්ද්‍රියන් වල සමභාවය නැති හේතුව මොකක්ද කියලා මේ පාර විස්තර කළේ ඒකට බලපාන්නේ නිම්ම නිම්මයි කියලා කියනවා. ඉතින් ඒක දවසක් එක විදිහකට අහලා මතක තියෙයි කියලා හිතන්නම නමුත් මේ නිම්මයි කියන්නේ මොකද්ද? ඒ දේවල් එක්ක ඒ ශක්ති ස්පර්ශ වෙන ප්‍රමාණය ශක්ති ශක්තියේ ප්‍රමාණය ශක්ති ස්පර්ශයේ ප්‍රමාණය ඒ ස්පර්ශයේ අර ඇතිවෙන ප්‍රමාණය මොනවා තමයි මේ ප්‍රමාණ කියලා මින්ම කියලා එතකොට අපි එකට නිදර්ශනක් ගත්තොත් යම් කිසි ගොරෝසු යමක් අපුල්ලනකොට තවත් ගොරෝසු යමක් එක්ක ශක්තිය ඒ ලැබෙන හඬ ආදී මේ ගුරු ගුරුසික සෞම්‍යිකක් එක්ක ඇතුළත් ඊට වඩා තකන සෞම්‍යයක් සෞම්‍යිකක් එක්ක ඇතුළත් ඊට වඩා තවත් මෙන්න මේ විදිහේ නිම්ම ආශ්‍රය කරගෙන තමයි මේ වර්ග පහක කාන්දම් පහක් ලෝකෙ හැදුවේ වර්ග පහක කාන්දම් පහයි කියන්නේ රූපකාම ශබ්දකාම කියන ආලෝක පිළිගන්න, ශබ්ද පිළිගන්න, වායු පිළිගන්න ආදී ජලය පිළිගන්න වස්තු ස්පර්ශය මෙතන පහ තමයි ඕනෑම එකට බලපාන. එතකොට මේ කාම පහ තමයි මේ ඉන්ද්‍රිය වල ඉන්ද්‍රිය නමින් මේ ක්‍රියාවට පත් වෙන්නේ ওই කාම පහයි ওই ඉන්ද්‍රිය නාමයට අයත්. ඒ ඉන්ද්‍රිය කියන්නේ කනිසාද ජීවිතේ පවත්තන උෂ්ණ ජීවිතේ පවත්තන උෂ්ණත්වය අවදි කරන නිසා උෂ්ණත්වයේ පවතින ඉන්ද්‍රිය ජීවිතයේ පවතින්නේ උෂ්ණත්වයෙන් නිසා. ඒක ගන්න ජීවිතේ පවත්න්නේ ඔය බලයෙන් ඒ නිසා ඒවට ඉන්ද්‍රිය කියලා අපිව කලින් කිව්වේ සිත පහළ වෙන්නට අධිපතිකම් කරනවා. සිතේ කියන්නේ අර මොකක්ද? ජීවිතේ පවත්වා ගැනීමට උෂ්ණත්වය මතු කරන වේගය තමයි සිත. ඒක දැන් අපි දන්නවා ඒ කාම වර්ග පහෙන්ම නිෂ්පාදනය කරන්නේ මොකද්ද? උෂ්ණ. ඒ උෂ්ණත්වයේ පදනම උඩ හැදෙන කාන්දම. කරදල් කාමයේ කියන්නේ. කාන්දම ඒ මිස් ඒ මින්ම කාන්දමේ මින්ම කාන්දමේ මින්ම කිව්වහම ඒකේ තියෙනවා මේ ප්‍රධාන කරුණු හතක් ඒ මින්ම ඇතුලේ සඳහන් කරුණු ඒකට කියන්නේ සංයෝගයක් තියෙනවා. වට්ටෝරුවක්. කරුණු හතක වට්ටෝරුවක් තමයි ඔය ඉන්ද්‍රිය මොකක්ද? කස්ස වේදනා සංඥා චේතනා ඒක අපිට ජීවිතේ මනසට. ඒක ඉතින් එච්චර දුර යන්න ඕනේ නැහැ. ඒකට දැන් මේ ඉන්ද්‍රිය ආ කියන එක කොහෙද කියන එක ඒව තමයි රූප කලාප කියලා නැත්නම් පරමාණු කියලා. පරමාණුය ඇතුලේ තියෙන කාන්දම පිළිවෙල. අපි ඒ ඉන්ද්‍රිය කතාවට එක්කාස් කරනවා. ඒ ඉන්ද්‍රිය ශක්තිය අවදි කරවන්න බාහිර ලෝකයෙන් උදව් ගන්න තමයි මේ අසකරණාන්තයේ ජීව ශරීරය ඇන්නේ. ඒ ඉන්ද්‍රිය ක්‍රියා කරවන්න එක එක කොටස් ජීවිතය අපි නැන්නේ. ඒ ඉන්ද්‍රියන්ගෙන් කොටසක්. දැන් රූපකාමයේ කියන්නේ ශක්තිය ගැප් වෙලා තියෙන කාන්දුම ගැප් වෙලා තියෙන පරමාණු එක්තරා ප්‍රමාණයක් ඇගේ විතර කවුද? ඇහැටයි ඒක බලපන්. නමුත් ශරීරයෙන් ඕන හැටි ගොඩාක් තියෙනවා. ශරීරයෙන් ගොඩාක් තියෙනවා. ඒ සීලි ගොඩක් වෙන එක ලේ ධාතුවත් එක්ක මිශ්‍ර වෙලයි ඔය කාන්දම් වර්ග පාස්තිය. ඒකට දැන් මේ ධර්මයේ ඉගෙනීමේ මේ මේ කරු ගැනීම. බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? ජීවිත බයම ජීවිත ආශාව. ජීවිත ආශාව නිසා ජීවිත බය. ජීවිත බය අසීම සඳහා උපකාර වෙන දෙයක්. උපකාර වන යම් කිසි දැනීම ජීවිතයේ ඇතුළු කිරීම එකකින් බලන්න. ඇයි ඒ? අද තවත් පැත්තකට යමු ටිකක් එකක් දැනගන්න මොකක්ද? ඔය ජීවිත ආසාව තදින් බලපාන නිසා. තමයි බෞද්ධින්ද කොහොම කලකින්ද නිවන්නේ? නිවන නිවන කියන නටන හේතුව මොකද? මේ ජීවිත අවස්ථාවේ තී බයල්කම නැත්නම් කිලුට වැරදිකම නිසා. මේක අපිට නිවන් කියන්නේ උදාහරණ විවාදක නැතිනවා. ඒක මොකද අපිට ඒකට මොන හේතු අස්සේ නේද ඒක හැදුනේ. ඒක අපිට නැත්තේ. අපි අද බෞද්ධ වශයෙන් වීර්ය කරන්නේ රහත් රහත් කරේ මේ රහත් වෙන්නේ කියන්නේ අපට ඕන අපට ඕන කරන්නේ නැවත උපතක් නැති කරන්නේ යම් දවසකදී යම් කිසි කෙනෙක් මට නැවත උපතේපා කියලා කතා කරන්නේ මට නැවත උපතේ මේ ආත්මය කියලා මං කියන්නේ උපදින්න මට ඕන නැහැ ඒ මොකද මේ ලෝක දහපියේ කිසිවක් ඒ මගේ ජීවිතයට සහාය කිසිවකගේ ජීවිතයට ගන්න දෙයක් ඒක නිසා මට සහජම නෙවෙයි ඕන මට ඕන කරන්නේ නුකුදින් මේ නවර අවසන් වෙන්න මට නැත්තම් අන්නේ දෙන්නේ හිතන්නේ බැරි වෙලා තියෙන විච කාලයක් අර ජීවිත ආසාව ජීවිත ආසාව දැක්කම මොකද ජීවිතාදාව ආවේ මේ ලෝකේ මේ අත්තුන් එක්ක තමන් කුරුටු ගගලින්ද ඇති ඇති ඒ කුරුටු ගන්න මොකක් නිසාද ඇති මොකක් හරි පුළුවන් මේ ගන්න දෙනවා දැන් ඔය වතුර පාරවල් වල ඉතින් වට්ටි ගෙලිලා වැලි පොද මොකද ගුණ ප්‍රණිකක් හොඳයි නේ උදා ගන්න රීදෙරමෙන් කියන නැති අන්න ඒ වගේ ඒවනම් තමයි හරියට මේක බලාපොරොත්තු වෙනවා ලෝකෙ පුළුවන් මේ දැන් මේ දැන් රිවයිස් කරනවා වෙනකොට ඊළඟාරියට නැත්නම් පෞලිච්ච නැත්නම් නාගරිච්ච නැත්නම් ඉතින් ඉතින් යාව අන්න ඒ කාරණේ කිසිම ලෝකෙ වැඩගත්කමක් නැහැ මේක නිකන් සුළු ක්‍රියාකාරීත්වයක් විතරයි කියලා පෙන්වන්නයි මේ ධර්මවල ඉන්නේ. ඒක අද යම් කිසි කෙනෙක් කියනවා නම් රහත් වෙනවා කියන්නේ මේ ලෝකෙ බදාගත්ත මිනිස්සු. මම රහත් වෙන්න නෙවෙයි මට ඕන. මම කවුරුත් නෑ පුදුම නැත්නම් යතියක් ජීවන අන්න එයා තමයි එයා තමයි ජීවිතේ පිළිබඳ තීරණ අරගෙන බුදුහාමුදුරන්ගේ නියම ක්‍රමයේ පිළිගත්තා. ඒකට එයා වැඩ කරන්න ඕනේ නූපදී. මොනවද එයා කරේ කියලා. එයා දන්නවා කාමය තමයි මේ මා උපස්සන්. දැන් මේ කියන කාමය. කාමයේ වැඩෙන මොකද හරි කරන්න. අර රහතෙන් නේද? මට ඕන නූපදී. ඒක උපදීන කාමයේ. ඒක නිසා මම කාමයේ කරන මොනවද කාමිනවා. ඒකට එයා එන්නේ එන්නේ එන්නේ එන්නේ කාම ශක්ති දිනු නොවෙන්න වර්ධනය නොවෙන්න වග බලා ගන්නවා කතාවෙන් සිටිවිල්ලෙන් ක්‍රියාවෙන් වයිතු. නැතු මේ ශික්ෂාව දරගෙන නෙවෙයි යා. ඒ ශික්ෂාව දීලා තියෙන්නේ අර විරුද්ධ බව. එයා මේ කාරණේ උකට එක එල්ලම එක ඡායාව දැකලා මෙන්න මේකයි කරෙන්න ඕන කියලා එයා හිතලා ඒකට කර යුතු දෙය. ඒකට කර යුතු පිළිම කරනකොට බලනකොට ඒ කාමයේ අසුලදාට එයාට කියන්නේ කවුද? රාහතල. රාහතල කියන්නේ දැන් එයාගේ බන්ධනයක්. විදිහට මැනෙන ශක්තිය අර නෑ. එයා රහත් වෙන්න කරු වැඩක් නිසා නෙවෙයි. එයා නූපදීන කරපු වැඩේ සම්පූර්ණ වෙනකොට එයා කියන්නේ දැන් ඔයාගේ කිසිම බැඳිල්ලක් ලෝකෙන්න නැහැ. ඒක නිසා උපදී. එයාට ඔයාලා තියෙන රහත් වෙන්න. අන්නේ ඒ කාරණයට හොඳට සුදු දෙන්න. හැබැයි ඇයට කාලා හතර කාලා තියා කියන්නේ. මේ ඔදුරුකම ලැබෙන්නේ නැහැ. මේ ඒ ස්වයං ක්‍රියාකාරීත්වය මේක ඇතුලේ තියෙනවා ඒ ඔක්කොම ක්‍රියාකාරීත්වය කාමයේ පදනම් කරගෙන ඒ වර්ග පහේ විවිධ ආකාර තමයි අපි මේ নানা ආකාර වලින් හැඩගස්ස ගස්ස සංවිධානය කර කර নানা ආකාර වල ස්වરૂප හදමින් සුළු භාෂාවේ කිව්වේ හිතමින් ඒවා ගැන මෙහෙම වුණොත් හොඳයි කියලා තීරණය කරමින් ගන්නේ මේ පහ ගැන. කොට මේ අද දැන් මේ කිව්වේ ඒ පාර කිව්වේකේ කොටස මේ සාරාංශයයි ඒක මේ අද තියෙන වඩා ගැඹුරු ප්‍රශ්නය. මොකක්ද? මේ යහනවා මේ මේ පංචේන්ද්‍රියන්. පංචේන්ද්‍රියන් දැන් ඉතිරි කියනවා කවුරුද දන්නවා ශක්ති ගැන මේ කතා කරන්නේ. ශක්ති පහ. මේ ශක්ති පහ මොකක් කොහොමද මේ ශක්ති පහ? ඒතර පරමාණු ඇතුලේ ගැබ්දලා තිබෙන වර්ග පහ තමයි. පහ කොහොමද හැදෙන්නේ? කොහොමද? හවුද? කියලා මේ ප්‍රශ්න දහපොරම ශ්‍රී සාන්තම ඉතිරි වුණා. ඒ කහ නවතින්නේ හැදෙන්නේ. රැඳෙන්නේ හැදෙන්නේ ආයිශේෂයි. එන ආයිෂේ කිව්වහම අපි ආයිෂ කතාවේදී ඒ 127 ආයිෂ සමාරම්භ විදාදී ආදි වශයෙන් ආයිෂේ කියන එක නමකින් අපි පාවිච්චි කරනවා. එයාගේ ආයුෂ ඉවර වෙලයි ත්‍යාමණී කියලා තීරණය කරනවා. ආයුෂය කියන එක શબ્දයක්. ඉතරයක් තමයි. මලාන ආයුෂය. ඒ ආයුෂය කියන්නේ ඉන්න තියෙන කල් ඉවරයි. මොකද මේ ආයුෂය ඒ ඉන්නේ. මොකක් ඒ ඉන්නේ මොකද්ද? ඒ ඒතකොට ඉන්නේ කොහොමද? කියලා මේ අහන්නේ. ඒතකොට ඉන්න ඉවත් කරලා ඉන්න කතාව ආයුෂයට නෑ. හරි මේ කතාව ඒ ආශය කියන කතාව දෙන්නේ එක්තරා ක්‍රියාවක ප්‍රතිඵල මොකක්ද දැන් අපි මිනිහෙක් මරයි කියන්නේ බලනවා ක්‍රිය ඔහුගේ අන්තිම හුස්ම යන ක්‍රියාවක් වෙනවද නැහැ ඒ ඒ දැන් වල කෝරු ගහලා බලනවා නෑ ආ කියන්නේ ඒ සමාජලාට සත්‍ය දෂ්ට කරපු මිනිස්සු අර අකීකේ ජීවිතයේ ජීවිතය අත්‍යත් ස්වરૂපට ආව නිසා තීරණය මම මාරයි. නමුත් ඒ විදිහ මාරලා නැරෙන්නේ වැරෙන්නට පස්සේ. අර විශේෂ. ඒකට මේ ආයිෂී කියන්නේ මොකද්ද කිව්වොත් මේ ක්‍රියාව පවතින කාලය කියලා නම. ක්‍රියාව පවතින කාලය කියලා නම. ඒක උතුරු නිමිය ඥාන ප්‍රශ්න ප්‍රශ්නදී එතකොට මේ අපේ ජීවිතය ඇතුලේ වර්ග පහක ශක්ති ශක්ති පහ සිමෙන බව යම් ඉන්ද්‍රියයන් ජීවි. ඒකට අපි ඒ එක කොටසක් ඒ එක කොටසක් එක ඉන්ද්‍රිය කොටස අරගෙන ඒ ඉන්ද්‍රිය කොටසේ මේ හැදෙන ශක්තිය මොකද්ද? ඒ රූප කලාපයක් ඇතුලේ තියෙනවා බුදුහමඳුරන් නියමයේ හැටියට වර්ණ ගන්ධ රස වල පඨවි ආපෝ තේජෝ ආයක උන්වහන්සේ අටක් තියෙනවා. නවීනත් ඒ උද හතරයි තියෙනවා. දැයි ඕස්ලේ විද්‍යුත් කාන්ද ප්‍රසාරණ කියන. කොහෙන්ද බැලුවත් ඉතකනේ උදට විවරණ එක එක වර්ග වෙනවා හොඳට. නමුත් මේ කුරුදු පැත්තෙන් ගත්තහම අර පරමාණුක ඇතුලේ කාන්දමක් හැදෙන්නේ ඒක භ්‍රමණය වෙනවා. භ්‍රමණයෙන් භ්‍රමණය වෙන ක්‍රියාකාරීත්වයේ උදයි පරමාණුයේ අවශ්‍ය බව. ඒක අපේ ඉලෙක්ට්‍රෝන එක කරගෙනවා. ඒකට වැඩි ගණනක් හෝ එකක් හෝ ප්‍රශ්නයක් නැහැ. ඒවත් ක්‍රියාකාරීත්වයේ උදයි මේ කියන ශක්තිය හැදෙන්නේ. තේරෙනවද? මේ ශක්තිය හැදෙන්නේ. එතකොට ආයුෂය ආයුෂයේ උපකාරයෙන් ආයුෂයෙන් මේ ඉන්ද්‍රිය පවතින කියන එක මෙතන උත්තරේ දුන්නේ ශරීරාම්. ඒකට ඒ කාලේ මයික්‍රොස්කෝප් සරවම වුණේ නැහැ. හරියට එල්ලෙටම කිව්වා මේකයි තමයි වෙන්නේ. නමුත් උන්වහන්සේලාගේ මනසින් මේ අත් නොදැක්කව ස්පර්ශ කරනවා. ඒවත් එක්ක සිත ගමන් කරනවා. ඒ ගමන් කරලා ඒවා නවතින තැනදී බලනවා. නවතනවා. ඒ ඔය දන්දීරිය යන්ත්‍රවලට බොහොම විශ්වාසදායක ක්‍රමයක්. ඒක දැන් මෙතන පරමාණු ව්‍යාකාරීත්වය වෙමින් ඉඳලා වෙනකොට ඒක හැදෙනවා අර කාන්දුන් කියන්නේ. ඒකට යම් වෙලාවකද පරමාණයේ ක්‍රියාකාරීත්වය නැවතුනොත් මිහිලාව නැවතුනොත් අර කියන උෂ්ණත්වය හැදිලා ඒවලදී ඉවරයි ඒ උෂ්ණත්වය. දැන් නිවිච්චා මොනවද මෙතන නිවුනේ කියන්නේ? නිවුනේ කියන්නේ අර දිවිච්ච ශක්තිය හතරම නැති. ශක්තිය හතරම නැති. ඒකට දැන් ආයුෂය කියන්නේ මොකදද? පරමාණුයේ ආයුෂය කැරගෙන කාලය ගමනය වෙන කාලය. ඒ ගමනය වෙන කාලය විතරයි ඒ කාලය විතර පරමුණේ පරමාණුයේ ආයුෂය සීමා. ඒක බුදුහාමුදුරේ ඒ ආයුෂය දුන්න චිත්ත චිත්තක්ෂණ 10යි. මේ ආයතන මුචන කියන්නේ චිත්තක්ෂණ 1000යි ඒ ක්‍රියාවක ඉතින් ඒකවත් අපි හිතන්නේ තරම් වේගී චිත්තක්ෂණයක් දින එක බොහොම කටින් කියනවා විසුද්ධියක පැන් කියන්න බෑ. ඒකත් ඒ එක වර්ගයක පරමාණුවක් ගැනයි රූප කලාපයක් ගැනයි අපි කතා කරන්නේ. ඒකත් ඒ ක්‍රියාකාරීත්වය ඇරඹුනේ ඒ ක්‍රියාකාරීත්වය ඇරඹුනේ ලෝකේ සුළි තුනක් එක්ක නිසා මොකද්ද ඒවා ඉතින් ඔය ඉලක්කම් කියලා දාන තියෙනවා නම් නමුත් ඒ සුළි තුනක් විසින් නිෂ්පාදනය කරන අන්න ඒකත් එක ආශි ඒ ඒ අනුසාරයෙන් අර යැත්තෝ එකතු වුණා අර කොටස් එක්කගෙන ඊට පස්සේ භ්‍රමණය වෙන්න පටන් ගත්තා මේ ඔක්කොම ක්‍රියාකාරීත්වය අර ඒක හැදී කොහොමද ඒක හැදුනේ කාන්දේ කාන්දමන සත්‍ය මත හැදේක එතකොට යාගේ දෙන්නේ ඉස්සෙල්ලා දෙන්නේ ඉස්සෙල්ලා අපි දැන් බලන්නේ ආයුෂය කතා කියන කතාවු විද්වාන් මිනිස් ආයුෂ සත්‍ය ආයුෂයක් කරගත්තා අරක තමයි ඉන්නේ. මොනවා? යම් කාල සීමාවක්ද පරමාණු ක්‍රියා කරන්නේ. හරියට. ඒ තාකල් එයාගේ අවශ්‍යය. යම් වෙලාවක පරමාණු ක්‍රියා කරන්නේ නැවතුනේ. දුක් කලාපයන්ගේ භ්‍රමණය නැවතුනේ. අවශ්‍යය. නැහැ. ඒකට දැන් අපි තේරුම් ගන්න ඕන අපිට වැටහෙන්න ඕන. මේ අපි ජීවත් වෙනවා නෙවෙයි. අපි ජීවත් වෙනවා නෙවෙයි. ඒ ස්වභාවික ධර්මයන්. දැනටදී කියන ශක්තියින්ගේ බලපෑම බලපෑමක බලපෑමක උපකාරයෙන් නිරූපණය පෙන්නනවා මේ පෙන්නනවා ගොනේ අරකේ අරකේ මේකේ පෙන්නන ඒ අර ඇතුලේ කරන ක්‍රියාවකින් පෙන්නන නිරූපණය ඡාය හැදේ ඉතින් ත්‍රේ හැදේට කිසිම අයිතිවාසිකමක් නැහැ අමුතුවෙන් බලපාන්නේ ඒ ක්‍රියාකාරීත්වය යාට හිමිච්ච ක්‍රියාකාරීත්වය නැවතිච්ච හැටි යා ඉවරයි. ඒකට දැන් මේකෙන් පෙන්නනවා අපි මේ මනසට යම් කිසි අයිතිවාසිකමක් ගැන හිතමින් ඉතියට ඒ අයිතිවාසිකම ක්‍රියාකාරීත්වය තියෙනකම් විතරයි. යොලේ කැතිය මොක්කාවිය. ඒකට කරිසාන් ගන්නේ නැවතනවා මේ ඔය කියන ආයුෂය රැඳෙන්නේ මොකෙද? ඔය ආයුෂය ආයුෂයේ උෂ්ණත්වය රැඳෙන්නේ නේද? නේද? නැවත ඒ ආයුෂය ඒ කියන්නේ ඒ ක්‍රියාකාරීත්වය. ඒ ක්‍රියාකාරීත්වය කරන්නේ මොකද? කියලා ආයුෂය අනුවලින් ගන්න. පස්වෙනිසෙන් සාමගම අතර පෙළ කියන උෂ්ණත්වය. උෂ්ණත්වයෙන් තමයි <coughs> ආයුෂය හඳුන්වන්නේ. උෂ්ණත්වයෙන් ආයුෂ්මත් වුණේ කියේ මොකද්ද? අර පරමාණු කැපිදී නිෂ්පාදනය වෙන අර ශක්තිය නිසයි නොනවති අර බලය අර භ්‍රමණය වෙන්නේ. ඇයි එහෙනම් පුරන්නේ නැත්තයි නැතිද? විනාශ. පරොත්තු දෙන ප්‍රමාණයට ඉක්මනට බෑ කාටවත්. පරොත්තු දෙන ප්‍රමාණයක් තියෙනවා ඒ ශක්තිය නිෂ්පාදනයට ආවේශිත ලැබුණා. නැහැ. හැම දෙයකටම අයිති සීමාවක්. ඉතින් ඊට කලින් net විනාශ වෙනවා ගැන බුදුහාමුදුරුවෝ වෙනමම පෙන්නලා තියෙනවා. ශික්ෂක 17න් ඉන්නේ 14න් මේව වෙන්නේ එන්න මේ අන්තිම ගාන 10. අය චිත්ත වීතියක තමයි. එතකොට දැන් අපේ ජීවිතේ මේ පවත්තන්නේ අර ආයුෂෙන් කයි කියලා කිව්වේ ක්‍රියාකාරීත්වයට උදව්වක් තියෙනවා. අපිට දෙල්ල හරවන්න පුළුවන්, බලන්න පුළුවන්, නිරවන්න පුළුවන්, ඔලක කරන්න පුළුවන්. නමුත් ඒක කරන්නේ මොකද? මහා උෂ්ණත්වයෙන් කියලා ඒ උෂ්ණත්වයෙන් කියන්නේ මොකද්ද? අර පරමාණුව ක්‍රියාවට නම්ව ඇතුලේ සකස් වෙන ශක්තිය විනි ඒකට පුළුවන් තරම් ක්‍රියා කරන්න ඉඩ දෙනවා. පොරොත්තු මෙදිර මට්ටම ආවා විදිහට. ඒකට රසගනු මේ කොටසහන් දුවා කොහොමද ඔබ තේරුම් ගන්නේ තේරුම් ගන්න කියන මට ඒක එතකොට එතකොට කොහොමද මේක තේරෙන්නේ අරගෙන මේක වෙනවා මේක වෙනවා ඔය දෙකම වෙනමයි කියලා හිතනවා මිස එකට එකට එකක් සම්බන්ධකම් අවස්තනි මේක නිසා ඒකයි ඒක නිසා මේකයි මන ක්‍රමයට දෙද කියන්නේ මේ වෙනන් මොකද්ද අන්තිම මේ අයිතිවාසිකමක් කාටවත් නැත්කම් ඒ උස්නෙට අපෙන්න ඒ උෂ්ණත්වයට ආයශයාගේ අයිතිවාසිකමක් නැහැ. ආයශයට උෂ්ණත්වය අයිතිවාසිකමක්. ඒක එහෙම වෙනකොට මේක මෙහෙම වෙනවා. කරන කෙනෙක් නැහැ. හේතුවක් විතරක් ඉස්සරහට ඇවිල්ලා කොල්ලන හේතුවයි ඵලය දෙක ඉවරයි. දැන් අපේ ජීවිතේ දැල්වුවට තාපස්සේ පැහැරෙනවා. පොඩි අපිට මතක් තියෙන කාලේද අපි කීපාරක් කීයකට කීපාරක් ආසා කරන කීපාරක් අප්‍රමාණ දේ එකක් කතාගෙන යනවා. එතනින් ඒක ඉවර වෙන්නේ ඉවරයි. නමුත් එකක් කරා. ඒ අනුසාරයෙන් හදාපු ශක්ති ඉස්සරහට ඇවිල්ලා අපිව දැන් තල්ලු කරන් යනවා ඒ ශක්තිය. ඒකට අපි කියන කර්ම එතකොට ඒ කර්ම ආශ්‍රේ අපි හදලා තියෙන මොනවාද කියලා අතීතයෙන් ගන්නොත් ඇරිලා බැලුවොත් ඔක්කොම දුක්කලේ පුදා අරය මගේ හිතව අරය මට බොහොම හිතවත් අරක මගේ දෙක මගේ මේකෙන් නම් වැඩක් ගන්න පුළුවන් අරකෙන් නම් වැඩක් නෑ ඔක්කොම දුක්කලේ එහෙම එකක් ලෝකෙම කෙටියෙන් ටිකක් ගන්නවා නම් එහෙම එකක් ලෝකෙම නෑ ඒකෙන් වැඩ ගන්න ඒකමට වැඩ කරනවා නෙවෙයි ඒකෙන් වැඩ ගන්න මා සමත් ඒ සමත් තමයි කියන්නේ මොකක්ද මොකක් හරි වැඩක් කරගෙන සිදුවීමක් ගන්න එක නෙවෙයි එක එක පුද්ගලයාගේ එක එක දෙයින් බලාරගෙන ඒ ඒ පුද්ගලයාගේ දැනීම විදියට සමහර දුක් වෙනවා සමහර ඒ ඒ වස්තු වලින් සමන්ද සැලසෙන්න පුළුවන් විදියට ඒ ඒ වස්තු වල සමන්ද සැලසෙන්න පුළුවන් විදියට සමන් සංවිධානය කළොත් ඒ වස්තු අන්න එතෙන්දි ඒ වස්තුවේ මම සැප විඳිනවා කියන්නේ ඒ කියන්නේ ඒ වස්තුව විසින් මට හැපදෙනව නෙවෙයි. ඒ වස්තුව ඇසුරු කරගෙන මම දුකක් නැතුව ජීවත් වෙන්න මම ක්‍රම යොදාගන්නවා. ඒ කොහොමද? ඒකෙන් මට මුකුත් ඕනේ නැහැ කියලා හිතපු නිසාමයි එහෙම වුනේ. අර කොහොමද මේක උනන්නේ? හැම අධ්‍යයන හැම එකක් අතුන් තියන්නේ අර දුක් දෙන ශක්තිය. ඊ දුක් දෙන ශක්තිය. ආවේ කොහෙන්ද කිව්වොත් අර කාලාන්තරයක් වැරදි විදිහට එහෙමම හිතපු වර්ධේ. එහෙමම හිතලා දුක් වෙන විදිහට සිතණ්ඩයි වැඩගණ්ඩයි ක්‍රමයෝදණ්ඩයි තමයි අපි දන්නේ. දුක් නොදැන පිළිවෙලට ඉඳන් ගන්න අරහත්කම යන කියන්නේ කියන්නේ ඒක. අපි බුදුහන්සෝ නිවන් ගැන කියලා තියෙනවා. නිවන් යන්න අරහත් වෙනවා. හැබැයි කොහොමද රහත් වෙන්නේ ගැන කතා මහත් වෙලා හිටියොත් ඉතින් සෑහෙන දුක් දෙන්න. යතොල ඉන්න. ඒක අස්සේ රින්ගගෙන ළඟල ඕන වදයක් ඉන්න ඉන්න තමයි. බොහෝ බොහෝ කියනවා සමහරු කියනවා අනේ මට නිවන් දැකලා ඉඳලා. එයාට නිවන් දැකලා තියෙනවා. ඊපස්සේ මහත් එක් මාත් එක් මහා විදුරු සැරේ කතා කරලා අන්තිමට මේ මහත්ය කියනවා එහෙනම් ආමුදුනේ මේ මල කියලා නිවනින් ඇති වැඩේ. නිවන් හම්බේනවා ඊට පස්සේ නෑ. මොකටද ඔක් හම්බෙන්නේ? ඔබ තාම නිවන් ගැන හිතන මට්ටමේ ඉන්නවා ඉන්නේ. තාම ඉන්නවා. හිතා. ඒක නිසා තව ටිකක් ඉන්නේ. ඉන්දල ඇති විදිහට දාට ඉන්නේ මම ගැන අහන්නේ දාන්න කියන්නේ. මේ ඉන්දල ඇති වෙලා නෑ. ඉන්දල ඇති නොවන මොකද? ජීවිතය ගැන මුලාවක් මිස හරි වැටීමක් නෑ. ඒක නිසා ජීවිතේ සප ගන්න පුළුවන් කියලා අපේ තීරණය ඉල්ල තියෙන නිසා ඒ සප ගන්න දවසේ එනකන් අපි ඉස්සරහට කල්පේ වියන්ටයි කියන්නේ. ඉස්සරහට ගන්න. ඒ තල්ලු කරන ශක්තිය තමයි අපි අර අර අන්තිම. ඒතකොට මේ තල්ලු කරන ශක්තිය හැදෙන්නේ නැති වෙන්නේ දැන් මෙතන වෙන්නවා මේක ස්වාභාවික ක්‍රියාවක්. ලෝකේ පරමාණු මවක් කෙනෙක් ලෝකේ. පරමාණුයෙන් හැදිච්ච පුද්ගලයෙක් කෙනා මම ඒක වෙනවා ඒක ඉතින් නැතු පරමාණු මම ඒක ශක්තියෙන් හැදිච්ච ඒ පරමාණු ඒ රූප කලාපේ තමයි මේ ආයශයන් ගැන කතා කරන්නේ එහි පැවැත්ම. අපේ මුළු ශරීරයේ රූප කලාපයන්ගේ යුක්ත නිසා ඒවයි ක්‍රියාකාරීත්වය තමයි මේ අපි ඇඟ ජීවත් වෙනවා ආදි වශයෙන් කියන්නේ. ඒකේ ක්‍රියාකාරීත්වය සංවිධානය කළේ අර කාර්යෙත් එක්ක තමාගේ සම්බන්ධය ස්පර්ශය සදින කිරණ නිසා කියනවා බලා කියන්නේ සුබත මේ සෑම අවස්ථාවකදී මේ ක්‍රියාකාරීත්වය නිසා උත්සත්ය වැඩි වෙන එක මොකද්ද මේක ක්‍රියාකාරී ස්පර්ශය අපි ගන්නවා පස්ස වේදනා සංඥාකේ ඒතකොට යමක් එක්ක තදින් ස්පර්ශ වීම අර ආයිෂයාගේ වේගය. දැන් අපි ජීවත් වීමට උවමනා කරන ප්‍රමාණයක් තියෙනවා. පරමාණුවක් පිටුලේ මොකද? විනාශුනේ ඒකට පොරොත්තුර දෙන ප්‍රමාණයක් අරගෙන. ඒක ප්‍රමාණය මෙච්චරයි ඒක ඉන්නවා ඒක ඉන්න තියෙනවා. සදාකාලික පරමාණුවක් ලෝකේ. ඒකකස මෙතෙක් ඉන්නේ කෝකට කතා කරනවා. සදාකාලිකයක් තියෙනවා. සිංහ. ඒ අර ඒ ඉගෙනීම යටතේ අපිට පුළුවන් හැම වෙලෙම දෙවන් දෙන්නේ උදව්වයි. අපිට පුළුවන් හැම වෙලෙම ඒ මේ රත් වීමත් ශාරීරික ගැස්මත් පොරොත්තු නොදෙන මාරු දෙතින් මගේ වස්තු එක්ක ඒ කාර්යයක වැඩියෙන් ස්පර්ශය. ඒ රත් වීමයි මේ ඒ ස්පර්ශය හැකි ශක්තිය වැඩිලා ශක්තිය නිසානේ අතුලි ක්‍රියාකාරීත්වය. මොකද ක්‍රියාකාරීත්වය? ඔරොත්තු නොදෙන. ඒකසත් ඒ ක්‍රියාකාරීත්වය ඇතුලි නිස්පාදනය කරනවා. එතකොට අර ගණන් බල බල ඒක ප්‍රමාණ අඩු කරමින් දැන් පුද්ගලයාට බුදුහාමුදුරුවෝ දාලා විදර්ශනාවෙන් සෝමා සතරදර මනාගම හරියක් කියලා ඒ ඵල ගැන කල්ලා බලන්න පුළුවන් කියලා. මේ මොකක්ද මේ කිව්වේ? අපි ඒ ගැන කල දකින කල ගැන කියනකොට ඉතින් සෝවාන් වෙන්න බැරිලා. හරියන්නේ නැහැ. එයා ඉස්සෙල්ලාම දැනගන්න ඕන මට දරුණු හිත් පහළ වෙනවා. කේන්ති, රාග, ආදි ප්‍රේත්, ආදි ඔරොත්තු නොගෙන සිටිලි පාරේ. ආයේ මොකද? ඒක එක්ක මගේ ස්පර්ශය වැඩි. එයා අනුකරණ. අනුකරණ. එයා ඒකෙ නිම්ම බල බල අඩු කරගෙන අඩු කරගෙන අඩු කරගෙන යනකොට ඒක දවසින් දෙකින් නෙවෙයි. පුළුවන් දවසේ කරගෙන. කරගෙන යන්න. දැන් දැනෙනවා. මට දැන් ඉස්සර හිතුම් වෙන්නේ නැහැ මේ ජීවිතයේ පාස්වෙද. ඉස්සර දැක්කුනේ නැහැ වගේ වුණ නැහැ. නම් මම මෙහාට ඉඳලා ඉන්නේ සෙල්ලක් මහත්තයෙක් මයිට උකිව්වා. ඉස්සර ජීවිතේ වල නම් දෙන්නේ නැහැ අපිට කියලා. ඒක සාමාන්‍ය ජීවන. ඒත් ඒ ඉතින් අඩු වෙන අඩු වෙන අඩු වෙන අඩු වෙනකොට මොකද ආ දකින්නේ? සතර අපායෙන් බේරෙන්නේ කියන්නේ. මම කෙරේට සිත්තල ඉඳපු දුක්. ඒ කියන්නේ යමක් ලබා ගන්න බැරුව ඉඳපු දුක් තමයි කෙරේ. හැම එකටම කපිට වෙන්නේ ජීවිතෙන් කෙලෙන්නේ ඒවා තමයි. තිරිසංගීත. ඊටතලා ධර්මයේ. පටේන පටේ වට කියන්නේ නේරයි. ආයෙ හිටියේ. තමන්ගේ දේ පරිස්සම් කර කර පාවිච්චි කරගෙන ඉන්නේ කියන්නේ අසල. ඔය වදියා බලන ඉන්නේ මොන නිකාමී ලෝකී වස්වේ මම මේ අහිත අතුලා හත් කරගෙන හිතෙනවා කියලා කිව්වේ කරා. ඒවා සංකල්පය. යන්නේ සාවධානී පාවිච්චි කරන පුරාණ වාචික කරන වැයවල කියලා මාත්‍රේ ඉන්නවා. යන්න විතරක් කොහොමද යන්නේ? ඒ විදිහට. මේ මතය ගත්තා. එයාට වෙන්නේ මොකක්ද? මේ ආත්මෙන් ලැබෙන සිත වෙනවා. ඉත මේ කවදාද? නමුත් එයාගේ පුරුව එයාගේ පුරුව ඒ පිටපු සිතිවිලි. එයාට අනිත් ආත්මේ අර දුක් වලින් වෙලා ඒ පිට ඒ ඉස්සරහට යන පිට අවදාව එනට කියන්නේ අර උදව්වට දෙනවා. චූල බම්පකට ඒකයි. එකපාරක් මූණ මෙහෙම කියලා දෙවි කියලා දිහා බලනවා. සතරත්ය ජීවිතය කියලා පිටපු නිසා රහත් තුනේ දෙවි කියන්නේ අතුලලා ඒ දෙක තමයි. සුබල වංශකට එහෙම නෑ. ඇයි අපි ඒ වගේ නෙවෙයි අපි දෙක අයිති නෑ. නෑ. කාටත් සාධාරණයි ගන්නේ. ඒක නිසා. අපි හිතන්න. අපි දැන් අද කිව්වා අපි සහත් වෙන්න ඉන්න එපා. නැවත නූපදින්න ඉන්න. එතකොට එයා රහත් වෙන තමයි වැඩ කරන්නේ. ඔය සිතිවිල්ල ඔය ඔය ඇඟි අද සිතට ගත්තා. ඒ ඒ ඒ පුංචි හැඟීම් පවා සසරට කරනවා. යම් කිසි අවස්ථාවක කවුරු හරි ඒ සාධාරණ කොට පිටේ හරි ඒක තමයි හරි ඔය ජාතක පොතේ එන්නන ජාතක කියලා කල්පී මොකද ඔය ධර්ම උපදින ආකාරය උපදින වෙලාව උපදිච්ච හැටි ජාතකයේ ඒකයි දැන් දැන් මම ගියා මේ ආයි එහෙම ධර්ම උපදිච්ච ඒවත් ඕනේ කියලා ඒ නිසා දැන් අපි මේ අනේ දෙතලේ යකරස් දෙක මාර්ගයට අපි කියනවා. අපට ලෝකෙ මුකුත් නැහැ. සිද්ධියක් එක්ක අපි කියන සම්බන්ධය තුළ අපි ඒකට අයිතිවාසිකම කියමින් යනට සිද්ධියක් විසක් වෙන්නේ නැහැ. හත්ක් ලෝකෙම අපි වෙනවා. හේතු අයින් වෙනකොට හත් එහෙම වෙන්නේ. අපි. ඒක නිසා වෙන දෙයක් වෙච්චාවේ ඉදිරියට මේක පීඩා දෙන දේවල් ග්‍රහණය කරන්නේ නැහැ කියලා කියන එක ගත්තොත් ඒ බුද්ධ යාතාවල හරි මෙලොව පාලනය කරලා අමාරු නම් ගන්න. ඒ ඉක්මනට නිවන් දක්වන්න ගා මම මේක දැක්කේ. ඒ පාඩම් ගන්නවලනේ. හොඳයි මම හිතනවා අද ප්‍රශ්න අහන්න වෙලාවක් නැහැ. අටට ගෙවල් වලට ගියන්න ඕන. ඒ නිසා අපි මේවා අහල් සිටි දරාගෙන අඳුරු නීතිය හරි බණ නීතිය තියෙන නීතියක් අතේ ඉඳගෙන මේව ප්‍රගුණ කරමු. එතකොට අපිට අඳුරක් හම් වෙන්නේ නැහැ. ඒක එළියක්. ඉන්නේ විතරයි. අපි මේ කාලයේ දුන්නේ මේ ක්‍රියා මාර්ගවලින් ඉස්සර කරගත්තා වූ සියලුම කුසල ශක්තිය යෝගපාලන සාසන පාලනයේ ස්ථානයේ ස්ථානට අපාගත කරන ස්ථානකට සියලුම ජීවිතාචරණය මේ මේ තවතාවයේ සත්‍යම ජීවිතයේ සමග සම්බන්ධ කරගෙන ජීවිත සැනසීම ලබා ගැනීම සඳහා දීයක කාර්යයක් කළ යුතු කාර්යයක් ගන්නවා. ඒ දිවිරාජ සමූහයාට තම තමන් නම් ඉන්නේ මේ පරිලෝකීය මෞර්යාදී ඥාති වර්ගයාට මොකද පින්නතුන්ගත් දෝෂතුත් තම තමන්ට මේ ශක්තිය කාන්තේ මුසියුම් නිවාරණා වූ නිර්වාණ ධර්මෝ හේතු වේවා යන පිට ඇති කරගෙන එක්තාවතා සම්මේ ජීවිතේ සම්බද්ධා පචායනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුර්වෝ සම්බලං ආයාරෝග්‍ය සම්පත්‍ති සබ්බ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති විමිනාතේ සමිච්ඡා